හොඳයි. එහෙමනම් අද දවසේ ධර්ම සාකච්ඡාව අපි නිමවටපත් කරමු. එතකොට ලබන සතියේ ධර්ම සාකච්ඡාව ලබන සතිය 15 වෙනිදා ධර්ම සාකච්ඡාව පැවැත්වෙනවා. අපි පටිච්චසමුප්පාදය සම්බන්ධව තව වැදගත් කාරණා ඒ සතියේත් සාකච්ඡා කරමු. සාකච්ඡා කරලා ඉදිරි සතියේ ඉඳලා අපි අලුත් මාතෘකාවකට යමු. එවනම් අද දවසෙත් සහ සම්බන්ධ වුණු සෑම සියලු දෙනාටම විශේෂයෙන් පුණ්‍ය අනුමෝදනා කරනවා ධර්මදේශනාව ශ්‍රවණය කිරීමෙන් සහ සාකච්ඡාවට සම්බන්ධ වෙලා කාටත් වැදගත් වෙන ප්‍රායෝගික කරුණු න්‍යායාත්මක කරුණු දෙපැත්තෙන්ම වටිනා ප්‍රශ්න මතු කරලා හැමෝගෙම දැනුම ප්‍රඥාව අවදි කරගන්නට අවස්ථාව සලස්සලා දුන්නා. ඉතින් මේ සහ සම්බන්ධ වුණු සෑම සියලු දෙනාටම මේ ධර්ම ශ්‍රවණය තුළින් ධර්ම සාකච්ඡාව තුළින් ජනිත කරගත් සියලු කුසල් ප්‍රඥාව දියුණු කරගන්නට හේතු වේවා තම තමන් ප්‍රාර්ථනා කරන බෝධියකින් සුවසේ නිවන් අවබෝධ කරන්නට හැම දිනාටම මේ කුසලයේ හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු හැම දිනාටම තෙරුවන් සරණයි සියලු දෙනාගේ හිතසුව පිණිස අපගේ ප්‍රඥාව දියුණු කිරීම පිණිස පුරා පැය දෙකකට පැය දෙකක කාලයක් අප වෙනුවෙන් ධර්මයේ දේශනා කළ සහ අපගේ ධර්ම ගැටළු වලට පිළිතුරු සැපිය ඔබ වහන්සේට මේ සිදු කළගත්තා වූ මහා කුසල කර්මේ පතන්නා වූ කාලයකදී පතන්නා වූ බෝධියකින් සුවසේ සසර දුකින් මිදීමට හේතු වාසනා වේවා සාදු සාදු සාදු